මාත්‍රිකා වශයෙන් ප්‍රකාශ කළේ බණ ඇසීමට සූදානම් වී සැදී පැහැදී සිටන පින්නතුන්ට ඒ සූත්‍රයේ ඇතුළත් දහම් කරුණ ටිකක් විස්තර කර දීමට ධර්ම දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් වචනයක් දෙකක් ප්‍රකාශ කළ යුතු බව මට මේ වෙලාවේ කල්පනා වෙනවා මේ අවුරුද්දේ මේ මාසේ 20 වෙනිදා ඉඳලා 26 වෙනිදා වෙනකල් වෙසක් සතිය නිමිත්තෙන් වාර්ෂිකව ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් පවත්වාගෙන යන ධර්ම සංග්‍රහය, ධර්ම දාණය ආරම්භ කරන්න පටන් ගන්නවා. අපි අත් වශයෙන් ප්‍රශංසා මුඛයෙන් කතා කරන භික්ෂුන් වහන්සේලා හැටියට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මේ සිද්ධ කරගෙන යන ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව පිළිබඳව ඒ නිලධාරි මහත්තුරු මහත් කැපවීමකින් යුතුව විශාල පරිශ්‍රමයක් දරමින් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්තව මේ පුණ්‍ය ක්‍රියාවේ යෙදෙන්නේ ඇත්තෝ ඒ රැකියාවක් කියන අදහසින් නෙවෙයි ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව කියන මේ උතුම් අදහස ඇතුවයි කියලා අපි කල්පනා කරන්නේ. ඒ වගේම ඒ ධර්ම විනයදර අපේ හාමුදුරුවන් වහන්සේලා ධර්මදර හාමුදුරුවන් වහන්සේලා එයට සහයෝගය දක්වමින් උදව් උපකාර වෙන විදිහට උන්වහන්සේලා මහත් කැපවීමකින් යුතුව මේ ගුවන්විදුලි සංස්ථාවට පැමිණලා ඒ කරන සේවයක් මේ නිලධාරි මහත්තුරුන් අගය කරන බව මා මේ දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් මා සමග ප්‍රකාශ කළා කියලා. ඒක නිසා ඒ නිලධාරි මණ්ඩලයත් දැන් ඉදිරියේ වෙසක් සතිය නිමිත්තෙන් ධර්ම දේශනා මාලාව ආරම්භ වෙනවා. ඒ ධර්මදේශනා මාලාව ආරම්භයට මත්තෙන් මේ පැවැත්වෙන ධර්මදේශනාව අද මේ ඉරිදා දවසේ මේ ධර්මදේශනාව ආරම්භ කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට උපකාර වන විදිහට ඊට සම්බන්ධ වන විදිහට ඊට ගැළපෙන විදිහේ ධර්ම දේශනාවක් අද මේ මාතෘකාව වශයෙන් මම තෝරාගෙන පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා බණහන සූදානම් වෙලා සිටින කවුරුත් ඉතා හොඳින් මේ කියන කරුණ වලට අහුම්කම් දෙන හැටියට මා ඊටාම් කරුණාවෙන් පළමුවෙන් මතක් කර සිටිනවා. පින්නතුනි කුඩා දරු දැරියනි. මා මේ ප්‍රකාශ අද ධර්ම දේශනාවෙන් මා ප්‍රකාශ කරන කරුණු ඉතා හොඳින් ශ්‍රවණය කරන්න. මේවා බණ අහනවා කියලා කියවම සිල් සමාදන් වෙච්ච බෞද්ධයන් පමණක් නෙවෙයි බෞද්ධ අබෞද්ධ ස්ත්‍රී පුරුෂ ලොකු කුඩා කාහටත් එකසේ ප්‍රයෝජනවත් වන කරුණ තමයි බුදුදහමේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ හැම කෙනෙකුටම එක වගේ මේ දහම් කරුණු ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා සිතට වෙනත් අරමුණු ඇතුළත් වෙන්නට ඉඩ දෙන්නේ නැතුව මුළු සිතම ධර්මයට යොදලා බුදුරජාණන් වහන්සේ එවැගේම ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි ගෞරවය දේශක ගෞරවය උපදවාගෙන බණහන් ඒ වගේම තම තමන්ගේ ජීවිතයට මේ අපි ප්‍රකාශ කරන දහම් කරුණු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන්න ඕනේ. එනොතනි මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මය මේක ඇසීමට පමණක් සීමා කිරීමේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. මේ ධර්මයේ ජීවිතයට සම්බන්ධ වෙන්නට ඕනේ. පිනතුනි මෙලව මතක තබාගත යුතු දේවල් වගේම අමතක කළ යුතු දේවලුත් කොතිකුත් තිබෙනවා. මතකයේ රඳවා ගත යුතු කොටසක් වගේම මතකෙන් ඉවත් කළ යුතු කොටසකුත් තියෙනවා. අපි මෙහෙම කල්පනා කරමු. අපට කවුරු හරි වරදක් කරනවා. නැත්තම් බනිනවා. එහෙම නැත්තම් විරුද්ධවාදිකම් කරනවා. අපේ ඇති දොස් ප්‍රකාශ කරනවා. එහෙම නැත්තම් ඊර්ෂ්‍යාවට නැති දොස් කියනවා. ඒක තමයි ප්‍රත්‍යජන ලෝකයේ ස්වභාවය. ඒක 아무 දෙයක් නෙවෙයි ප්‍රත්‍යජන ලෝකයේ ස්වභාවය. ඒ විදිහේ දේවල් හිතේ තියාගන්න හොඳ නෑ. ඒවා නිතර නිතර සීමත් කර කර ඉඳීම හොඳ නෑ. ඒවා මහන්සියෙන්වත් අමතක කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒවා හිත හිතා ඉඳීමෙන් සිතේ වෛරය, ක්‍රෝධය, තරහ වැඩි දියුණු වෙනවා. පරිගැනීමේ චේතනා සිතුවිලි පහළ වෙනවා. එයින් තමන්ගේ සිත දූෂණය වෙනවා. ඒ නිසා ඒවා හැකි ඉක්මනින් අමතක කරන්න ඕනේ. අරයා මෙහෙම කළා, මෙයා මෙහෙම කළා, අරයා මෙහෙම කිව්වා. ඒ කියන දේවල් පුළුවන් තරම් ඉක්මනින් උත්සාහයෙන් අමතක කර දාන්න ඕනේ. කවුරු හෝ Tamanට කරන ලද උදව්ව, උපකාරය, පරිත්‍යාගය මේ ආදි දේවල්. මතකේ රඳවා ගන්නට ඕන දේවල්. ඒවා අමතක කරන්න හොඳ නෑ. ඒ වෙනුවෙන් කළගුණ සැලකීම මහාත්මා ගුණයක්. මහාත්මා ගුණයක් ඒක. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා එවැගේම තමන්ගේ ගුරු දෙමව්පියන්ගේ අදීන්ගේ දැනමිතිකම් ඉතා හොඳින් මතක තබා ගන්න ඕනේ. ඒව අමතක කරන්න ඕනේ නෑ. එතකොට තමයි අපේ ජීවිත දැහැමි වෙන්නේ. ධාර්මික ජීවිතයක්, හොඳ ජීවිතයක්, සත්පුරුෂ ජීවිතයක් සකස් කරගන්න පුළුවන් වන්නේ එතකොටයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් පිරිවරාගෙන කෝසල ජනපදයේ චාරිකා වැඩිය. කෝසල ජනපදයේ උන්වහන්සේ චාරිකා වැඩිය. ඒ ජනපද වාසීන්ට දහම් දේශනා කරමින් ධර්ම දේශනා කරමින් ඒ වඩින අතර ඒ කොසල් දනව්වට අයත් වේලුද්්වාර කියලා. වේලුද්්වාර කියලා බමුණු ගමක් තිබුණා එන්නේ බමුණු ගමට උන්වහන්සේ වැඩිය භික්ෂූන් වහන්සේලා සමග. ඒ වැඩලා ඒ විශාලා <clears throat> විශාල භික්ෂු පිරිසත් සමග උන්වහන්සේ ඒ ගමේ తాවකාලිකව නවතන් ගත්තා. ඒ බව ඒ ධනවැසියන්ට, ඒ කියන්නේ වේලුද්වාර කියන ගම්වැසියන්ට ආරංචි වුණා දැනගන්නත් ලැබුණා. ඒ ඇත්තෝ මේ බුදුරජාණන් වහන්සේ ගැන තොරතුරු බොහොම අහලා තිබුණා. ඒගොල්ලෝ තොරතුරු දන්නවා අහලා. ඒවත් දන්නවා බුදුරජාණන් වහන්සේ ගැන ඒත් දැනගෙන හිටියා බුදුරජාණන් වහන්සේ ශාක්‍ය පුත්‍රයෙක්ලු. ශාක්‍ය වංශයෙන් නික්මිලා උන්වහන්සේ පැවිදි වෙච්ච කෙනෙක්ලු. උන්වහන්සේ නව අරහාදී ගුණ සම්පන්න උතුමෙක්ලු. දෙවියන් සහිත ලෝකයාට මුල මැද අග යහපත් නෛර්යානික ධර්මයක් ලු උන්වහන්සේ දේශනා කරන්නේ. මේ ආදී තොරතුරු ඒ ධනවැසියන් අහලා දැනගෙන තිබුණා. එනිසා ඒගොල්ල කවුරුත් එකට එකතු වෙලා රැස් වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට උන්වහන්සේ හමු වීමට ගොහින් කවුරුත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේට ආචාර කරලා নমස්කාර කරලා අලින්ම පිළිසඳර කතා බහ කරලා එකත් පසක ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඇතෝ ඉල්ලීමක් කළා මේ ඉල්ලීම ඒ දලවැසියන් පමණක් නෙවෙයි සියලුම ගිහි පින්නතුන් ගේ අදහස තමයි ඒ ඇත්තෝ ඒ තමන්ගේ අදහසට ඇතුල් කළා කියන්නේ. එයාට මෙහෙම කියන බුදුරජාණන් වහන්සේට මයංකෝ භෝගෝතම එවං කාමා එවං ඡන්දා එවං අභිපාය මේ වගේ පාඨයකින් මේ අත්ව කියා හිටියා ආ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි මෙන්න මේ විදිහේ අදහස ඇති අය අපි මෙන්න මේ විදිහේ අදහස් තියන අය අපි අඹදරුවන් පෝෂණය කරමින් ගිහි ජීවිතය ගත කරන අය. අඹදරුවන් පෝෂණය කරමින් ගිහි ජීවිතය ගත කරන අය. මල් ගඳ සුවඳ විලවුන් ආදී පාවිච්චි කරන අය. ඒ වගේම වටිනා වස්ත්‍රාභරණ අපි පරිභෝග කරන්නේ. ඒ වගේම අපි මිල මුදල් පරිහරණය කරන අය. අපි ඒ ඒ විදිහට ජීවිතයක් ගත කරන අපි මරණින් මත්තේ දිව්‍ය සම්පත් ස්වර්ගෝත්පත්තිය අපි බලාපොරොත්තු වෙනවා දෙව්ලොව යන්න අපි කැමති වෙනවා අනේ මේ විදිහේ සත්‍යයක පසු වෙන අපට ගැළපෙන ධර්මයක් දේශනා කරන්න කියලා ඒ ඇත්තෝ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා මෙතනදී එක සැලකිය යුතු කාරණයක් තියෙනවා. දැන් බලන්න සමහරුන්ගේ කල්පනාවක් තියෙනවා. මේ බුද්ධ ආගම කියන එක නිර්වාණය ගැන පමණක් පරලෝක ගැන පමණක් කතා කරන්න තියෙන ආගමක් කියලා. දැන් බලන්න මේ ප්‍රශ්නේ අහනකොට බුදුරජාණන් වහන්සේ මේකට දීපු උත්තරය. බුදුරජාණන් වහන්සේ කිව්වද නෑ නෑවුවා මගෙන් අහන්න එපා. මම ඉන්නේ පරලෝක ගැන කතා කරන්නට නැත්නම් නිර්වාණය ගැන කතා කරන්නයි මම ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා ඕව මගෙන් අහන්න එපා කියලා ඒ විදිහේ උත්තරයක් උන්වහන්සේ දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීම් පිළිගත්තා. ඒ ඉල්ලීම බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ඒ ගුරුපත්‍යයන්ගේ වේලුද්්වාර වාසීන්ගේ අද ඒ ඉල්ලීම උන්වහන්සේ පිළිගත්තා. පිළිගෙන ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එයත්න්ද ප්‍රකාශ කළා අත්ූපනායකං වූ ගහපතයෝ ධම්මපරියායන් දේතිස්සාමි තං සුනාත සාදුකං මනසිකරවත මහසිස්සාමි මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ යත්තන කතා කළ ප්‍රකාශ කරන ගැහැවියනි ගැහැවියනි කියන්නේ ගිහියනි කියන එකයි මම ඔබලාට සුදුසු ධර්මයක් දේශනා කරනවා ඔබලාගේ ඉල්ලීම් පරිදි මම හොඳ ධර්මයක් බණ ටිකක් කියනවා අත්ූපනායක ධර්මපරියාය මම ඔබ හැමදෙනාටම කියා දෙනවා අත්ූපනායක ධර්මපරියාය. මේක මම දේශනා කරනවා. ඒ ධර්මය ඊටාම් හොඳින් අහන්න ඕනේ. හිතේ දරා ගන්න. නැවත නැවත මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ නිතරම මිනිස් බුද්ධියට මිනිස් මොළයට මුල්තැන් දීලා තමයි උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ. එහෙම කියලා අවවාද කරලා වේලුද්්වාර සූත්‍රාන්ත ධර්මය ඒ ධනම් වැසියන්ට උන්වහන්සේ දේශනා කොට වදාළා. මෙතනදී ප්‍රකාශ වෙච්ච ප්‍රධානම වචනේ තමයි මේ අත්ූපනායක ධර්මපරයය. මේ අත්ූපනායක ධර්මපරයය කියන එකේ තේරුම අපි ඉස්සෙල්ලම දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපිට මේ කාරණා පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. පින්නතුනේ පළමු කොට Taman ගැන හිතලා ඒ අනුව අනුන් ගැන හිතන ක්‍රමයක් මේ ධර්මයෙන් අදහස් කරන්නේ. ඉස්සෙල්ලා Taman ගැන හිතනවා Taman ගැන හිතලා අනුන් හා සංසන්දනය කරමින් කල්පනා කරන්න පුරුදු කිරීම තමයි මේ ධර්මයෙන් කරන්නේ. මේ ක්‍රමය අවශ්‍ය වන්නේ අපි කරන වැරදි වලින් වෙන්වීමට. ඒ කියන්නේ වරදින් මිදීමට. කය වචන දෙකෙන් කරන කියන හැම ක්‍රියාවක්ම Tamanta ආරෝපණය කරලා විනිශ්චය කිරීමයි මේ ධර්ම ක්‍රමයෙන් අදහස් කරන් සිදුවන්නේ. පින්වත්නි මේ ලෝකේ ජීවත් වෙන සෑම සත්වයක්ම සැප විඳීමට කැමතියි. ජීවත් වීමට කැමතියි. මැරෙන්න කැමති නෑ. දුක් විඳින්න කැමති නෑ. ජීවත් වෙන හැම දෙනාගේම ආසාව අන්න ඒකයි. දෙවියෝ, බ්‍රහ්මයෝ, මිනිස්සු, තිරිසන්නු, නිරිසත්තු আদি කවුරු ඒ විදිහටයි පිළිගන්නේ. එහෙමනම් අපි මෙහෙම හිතන්න ඕනේ. මා ජීවත් වීමට කැමති. සැපයට කැමති. මරණයට අකමැති. මරණයට අකමැති. මා දුක පිළිකුල් කරනවා. සීලාචාර මිනිස්සු ආර්ය ශ්‍රාවකයෝ තමන් අකමැති දේ තමාමෙන් ජීවත් වෙන වෙනත් කෙනෙකුට පැටවීම අසාධාරණයක් හැටියට පිළිගෙන කල්පනා කරලා සලකලා සතුන් මැරීමෙන් වළකිනවා ඒ වගේම අනිත් අයත් සතුන් මැරීමෙන් වළක්වා ගන්නවා. Taman සතුන් මරන්නෙත් නෑ සතුන් මරණ අයත් ඒකෙන් වළක්වා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම සත්ව ඝාතනයෙන්, මනුෂ්‍ය ඝාතනයෙන් වැළකීමේ ආනිසංස වටිනාකම ගැන කතා කරනවා. අන්න එහෙම කරනකොට ඒ ඇත්තන්ගේ කාය සමාචාරය තුන් ආකාරයකින් පිරිසිදු වෙනවා පින්නතුනි. මේ විදිහට කරුණු හතක් පිළිපැදීමෙන් ත්‍රිකෝටික පාරිශුද්ධියක් ඇති කරගන්න විදිහ මේ වේලුද්වාර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කොට වදාළා. දෙවෙනි කාරණය අදත්තාදානයි. අදත්තාදානි කවුරුද දන්න නුදුන් දේ ගැනීම. නියම බෞද්ධයා මෙහෙමයි හිතන්නේ. මට අයිති දෙයක් වෙන කවුරු හරි සොරකම් කරනවට බලහත්කාරයෙන් ගන්නවට උදුරා ගන්නවට මා කැමති නෑ කවුරු හරි එහෙම ගත්තොත් මට දුකක් වේදනාවක් ඇති වෙනවා ඒ වගේ අනිත් අයත් ඔවුන්ට අයත් දේ පැහැර ගන්නවට උදුරා ගන්නවට සොරකම් කරනවට කැමති නෑ මම අප්‍රිය අමනාප දේ අනුන්ටත් අප්‍රියයි අමනාපයි. එහෙමනම් මා අප්‍රිය අමනාප දේ මා වගේ ජීවත් වෙන අන්‍යයෙකු පිට පටවන්නේ කොහොමද? මේ විදිහට හිතලා හොරකමින් වළකිනවා යත්. ඒ වගේම තමන්ගේ දූ දරුවෝ නෑදෑ හිතවතුන් හොරකමින් වළක්වා ගන්නවා. හොරකම් කරන හොරකමින් වළක්වා ගන්නවා. ඒ වගේ මේ හොරක හොරකමෙන් වැළකීමේ ආනිසංස එයත් අන්න ඒත්තු ගන්නනවා කියා දෙනවා ආනිසංස ප්‍රකාශ කරනවා. වටිනාකම වැදගත්කම කියලා දෙනවා. ඒ වගේම අවංකවම කතා කරනවා. අනේ එහෙම කරනකොට ඒ ඇත්තන් තුලින් ඒ කාය සමාචාරය තුන් විදිහකට පිරිසුදු වෙනවා පින්නතුනේ. තුන් ආකාරයකින් කාය සමාචාරය පිරිසුදු වෙනවා. තුන්වෙනි කරුණ පරස්ත්‍රී පරපුරුෂ සේවනය. තමන්ගේ බිරිඳ, තමන්ගේ ස්වාමියා පරපුරුෂයන් පරස්ත්‍රීන් සමග හැසිරෙනවාට තමන් කොහෙත්ම කැමති නෑ. අනික් අය ඒ විදිහටම කැමති නෑ. එහෙම කරන එක ලෝක සભ્યත්වයටත් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයටත් උසුළු විසුළු කිරීමක්. ලෝක නීති ධර්ම නීති උල්ලංඝනය කිරීම. තමන්ගේ බිරිඳ අන්සැමියෙකු සමග හැසිරීම තමන්ට අප්‍රිය වගේම අනිත් අයත් ඒට කිසිසේත් කැමති වන්නේ නැහැ. ඔවුන්ගේ බිරිඳ සමග අනිකෙකු හැසිරෙනවාට ඔවුන්ගේ බිරිඳ අනිකෙකු සමග හැසිරෙනවාට ඔවුන් අකමැතියි. එවනම් මිනිස්කම රකින කෙනෙක් පරස්ත්‍රීන් පරපුරුෂයන් සමග හැසිරෙන්නේ කොහොමද? එක වේ නොවිය යුක්තක්. ඒ විදිහට කල්පනා කරලා සීලාචාර උදවිය වැරදි කාම සේවනයෙන් වළකිනවා. දන්න හඳුනන අයත් එයින් වළක්වා ගන්නවා. ඒ හේතුවෙන් ඇතිවන භයානක ප්‍රතිඵල විස්තර කරමින් කරුණු වටහා දෙනවා. එතකොට එයාගේ කාම සමාචාරය තුන් විදියකට පිළිසිදින පින්නතුනේ. ඒ වගේම පින්නතුනේ බොරුවෙන් තමන් රැවටීම බොරුවෙන් තමන් රැවටීම සොතිය දියුණුවට බාධා පැමිණවීම තමන්ට විරුද්ධව බොරු සාක්ෂි කියලා අලාභහානි කිරීම චරිත ඝාතනය කරන කතා පැතිරවීම ආදියට තමන් කිසිසේත් කැමති නැහැ. තමන් අකමැති. අනිත් අය ඒ එකකටවත් කැමති නැහැ. එහෙමනම් අනුන්ට අප ඒවා කිරීම අසාධාරණයි. ඒක සාධාරණ කමක් නෑ එතන. ඒක මිනිස්කමට ගැළපෙන ක්‍රියාවක් නෙවෙයි පින්නතනේ. මේ ලෝකයේ මේ සමාජයේ මොන ආගම අදහන කෙනෙක් වුණත් කොයි විදි ඕනම ආගමක් අදහන කෙනෙක් කවුරු කළත් ඕවා අසාධාරණ බව වැටහෙන්නට ඕනේ මිනිසෙකු හැටියට සිත සම්පන්න ආය ඒ විදියට හිතලා වරද නොකිරීම ඒ වගේම සෙස්සන් ඒ මුදා ගැනීමෙන් ඒ මිදීමේ ආනිසංස කීමෙන් යන තුන් ආකාරයෙන් වචනේ පිරිසිදු කරගන්නවා. ඊළඟට බලන්න කේලාම් කීම ගැන. අපි කල්පනා කරලා බලමු. කවුරු හරි කේලාම් කියලා අපේ හිතවතුන්, අපේ ප්‍රධානීන්, අපේ වැඩිහිටියන් බිඳවනවට අපි කොහෙත්ම කැමති වන්නේ අප හදවත් හිදවන රළුපරුස වචන කවුරු කීවත් ඒව අහන්න අපි කැමති නෑනේ. අපි හිතමු දැන් තමන් අමුදරුවන් සමග සිය නිවසේ සතුටින් කාලය ගත කරන අවස්ථාවක වේලාවක අසල්වැසියෙක් හොඳටම බීමත්ව අසභ්‍ය වචන පහත් කැත වචන හඬ නගා කියන හඬ මොන තරම් අමහිරිද අපට මොන තරම් තිත්තද හොඳයි අපි එහෙම කළොත් අපට අර අඬ ඊටාම අමිහිරි. දැන් අපිත් යම් කිසි විදියකින් එහෙම කළොත් ඔය හිරිකිත ගතිය අනික් අයටත් ඒ විදිහටම දැනෙනවා. අනේ ඒ නිසා අපේ ඒවා කිරීම නුසුදුසු බව අමුතුවෙන් කියන්න ඕන නෑ පින්නතුනි. හොඳ හැදිච්ච පින්නතුන් ඒ විදිය අසභ්‍ය වචන කුණු කතා කවදාවත් කියන්නේ නෑ. ඒවා කියන අයත් සෑහෙන්න මහන්සියක් අරගෙන ඒවායින් වළක්වා ගන්න උත්සාහ කරනවා. උනන්දු වෙනවා. ඒවායින් වෙන් වෙලා සුභාසිත වචන, හොඳ වචන, ප්‍රිය වචන කතා කිරීමේ ආනිසංස ප්‍රකාශ කරනවා. සමහරු තොර තෝංචියක් නැතුව මෙලවටත්, පරලොවටත්, Tamanටත්, අනුන්ටත් පළක් නැති වචන කතා කරනවා. තමන් ප්‍රිය කරන දේ අපි දන්නේම නෑ සමහර තමන් ප්‍රිය කරන දේ ඇතම් විට අනුන්ට අප්‍රියයි. අපි ඒ ගැන හිතන්නේ ඒ ගැන සලකන්නේ නැතුව සමහරු දිගින් දිගටම කතා කරනවා. දැන නොතන පවා සමහරු හිතන්නේ නැහැ. ඔය කතා කරනවා. සංගාංකිත විදියකින් මලගේකට ගියා. සෝම් පිටියකට ගියා. එතැනට සුදුසු නැති අයෝග්‍ය අසෝබන විදියට කොක්කඩලමින් සිනාසෙමින් නිෂ්ඵල වචන කතා කරනවා. ඒව බලා ඉන්න අය විශේෂයෙන් ඒ බලා ඉන්න බුද්ධිමත් අය ඒවා පිළිකුල් කරනවා පින්නතුනි. හත් දවසේ තුන් මාසේ බණ ගෙදරට එක් රැස් වෙන සමහරු ඒ වැඩේට බාධා වෙන විදියට නිෂ්ඵල වචන කතා කරමින් හැසිරෙනවා. ශිෂ්ට සම්පන්න උදවිය නම් එහෙම කරන්නේ නැහැ කවදාවත්. එහෙම කරන අය එයින් වළක්වා ගැනීමට උත්සාහ කරනවා ඒ සිත් සම්පන්න සීලාචාර මිනිස්සු. දැනට නිසි වචන කතා කිරීමේ වැදගත්කම අර්ථවත් වචන කතා කිරීමේ ආනිසංස එයත් පවසන්නේ. එයින් එම පුජ්‍යලයාගේ වාක් සමාචාරයේ තුන් ආකාරයකින් පිරිසිදු වෙනවා පින්නතුනේ. තුන් ආකාරයකින් පිරිසිදු වෙනවා. පින්නතුනේ මේ විදිහට කය වචන දෙකෙන් සිදුවෙන වැරදි හත පමණක් මේ සූත්‍රයේ විස්තර වුණත් දස අකුසලයන්ගෙන් සිතෙන් සිදුවෙන අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිත්‍ය යන අකුසල් ගැන සඳහනක් නැහැ. ඒක හේතුව සමාජ දූෂණයට විශේෂයෙන් ඉවහල් වන්නේ මිනිසාගේ කායික වාචසික වැරදි නිසායි. සමාජයේ තදින් බලපාන්නේ මිනිසා කයින් කරන වැරදි, වචනයෙන් කරන වැරදි. ඒ කායික වාචසික අකුසල් හතට මේ ධර්මපරයය ජීවිත උනත් එයින් ලැබෙන උපදේශයේ ඊටත් වඩා පුළුල්. මේක ඉතා කුඩා ළමයෙකුට වුණත් යම්කිසි වැරදි ක්‍රියාවක බැරෑරුම්කම අවබෝධ කර දීමට පහසු ලිහිල් උපාය මාර්ගය. මේ අත්ූපනායකතුම පයයි කියන එක. සමාජයේ ජීවත් වෙන විවිධ තරාතිරමේ කෙනෙකුටම තර්ක බුද්ධියෙන් තොරව මනසට වැඩි වෙහසක් දෙන්නේ නැතුව ඕනෑම ක්‍රියාවක හොඳ නොහොඳ මැන ගැනීමට අත්ෝපනායක ධර්මපර්යාය මහෝපකාරී වෙනවා. සමාජයේ පැවතින ආත්මාර්ථකාමීත්වය මර්ධනය කිරීමටත් පරානුකම්පාව වර්ධනය කිරීමටත් මේ ධර්ම ක්‍රමයේ ඉවහල් වෙනවා පින්නතුනි. මේ ගැන තවදුරටත් විමසා බැලීමෙන් ඒ ඉතා හොඳින් වටහා ගන්නට පුළුවන්. දැන් අපි මේ කාලේ හිට මෙහෙම කල්පනා කරලා බලමු. දවසේ කුලී වැඩ කරලා යාන්තමින් දරුපවුල රැකගන්න අසරණ දෙලිඳු මිනිස්සු කොතෙකුත් අපේ රටේ අපේ රටෙත් ඉන්නවා. බොහෝම අසරණ දෙලිඳු මිනිස්සු අපේ රටෙත් ඉන්නවා. එවන් අසරණයන්ට ඒ වගේ අසරණ උදවියට අධික මිලට බඩු විකුණන වෙරෙන්දට මෙහෙම අදහසක් පහළ වෙනවා නම් අනේ මේ අසරණයාගේ ජීවිතේ ගෙන යාමට මොන තරම් චිත්ත වේදනාවක් විඳිනවද මා ওই මිනිසාගේ තත්වයට පත් වුණොත් මට මොන තරම් චිත්ත සංతాපයක් ඇති වෙයිද ඔය විදිහට අර වෙලෙන්දට කල්පනා වෙනවා නම් ඔය අසාධාරණ වෙළඳාම සීමාන්තික ලාභ ඉපැයීම කවදාවත් කරන්නේ හොරට කිරීම හොරට මිනීම ඒ කාන්තේම නතර වෙනවා එහෙමනම් දැන් අපට සුලභ දර්ශනයක් වශයෙන් වෙන කාරණයක් තමයි බස් එකකට ගොඩ වෙන්න මිනිස්සු සෑහෙන වෙලාවක් තුල පොලිමේ අවකාශකේ ඉන්න මේ පොරොත්තු වෙමින් සිටිනවා. එහෙම ඉඳෙද්දී ඇඟපත සවිශක්තිය තියෙන කෙනෙක් අර පොලිමේ සිටින අය තල්ලු කරලා දාලා බසෙත් නැගීමට උත්සාහ කරනවා නම් Tamante එවැනි තත්ත්වයක් ඇති වුණොත් මොනතරම් චිත්ත වේදනාවක් වේදයි යම් කිසි විදිහකින් කල්පනා වෙනවනම් ඒ වරද කවදාවත් සිදුවන්නේ ඒ හේතුවෙන් ආත්මාර්ථ චේතනාව වර්ධනය වෙනවා. එහෙම නැත්නම් සුදුසු විදියට කල්පනා කිරීමෙන් ආත්මාර්ථ චේතනාව මර්ධනය වෙනවා. දුප්පත් ගොවි මහතුන් අපේ රටේ ජීවත් වෙන දුප්පත් ගොවි මහතුන් දිවා රාත්‍රී දෙකේ වේත මහන්සි වෙලා උදේ හවස ජලය වක් කරමින් පෝර යොදමින් ගොවිතැන් කරයි. මේ අයාලේ යන හොරහරක් ඒ ගොවි බිමට පැනලා ඒ වාට අලාභහානි කරනවා. අත වශයෙන් ඒ ගොවියන්ට ඒක ඇති වැරද්ද වැටහෙන්නේ නැහැ. ඇයි ඔව් තිරිසනෙක් නිසා. නමුත් මිනිහෙක් හොර රහසේ අනුන්ගේ කොටුවකට පැනලා අර්ථාපල් ටික හොරෙන් ගලවනවා නම් ගලව ගන්නවා නම් දැඹිලිවලු කේරක මේවා කපාගෙන ওই විදිහට හොරෙන් කපා ගන්නකොට මේ පාඩුව මට ඇති වුණොත් මං කරපු දෙයක මගේ ගොවිතැනට මෙහෙම කරපු වෙලාවක මට මේ தത്വයට මූණ පාන්න සිද්ධ වුණොත් මට ඇති වුණොත් මොන තරම් දුක් ගින්දරක් ඇති වේද කියලා හිතනවා නම් කල්පනා කරනවා නම් කවදාවත් මේ පහත් මේ පහත් වැඩේ යතු කරන්නේ අර ඒ විදිහට කල්පනා නොකිරීම නිසා තමයි ওই විදිහේ දේවල් වැඩි වශයෙන් සිද්ධ වන්නේ. තවත් නිදර්ශනයක්. රාජකාරියක් ඉටු කරව ගැනීමට තමන්ගේ සියලු වැඩ කටයුතු කල් දාලා රජේ කාර්යාලයට ගොහින් ලත වෙන පුරවැසියගේ යමක් බලාපොරොත්තුෙන් රාජකාරිය පැහැර හරින නිලධාරියා තමා ඒ තනත්තානම් මොනතරම් කායික මානසික පීඩනයක් Tamanට ඇති වෙනවද කියලා හිතුවොත් කවදාවත් ඒ දූෂිත දුෂ්ප්‍රතිපත්තිය ඔහු අනුගමනය කරන්න යපින්නොතුනේ මේ විදිහට නොසිතීම නිසා තමයි මේ විදිහ අපරාධ සිද්ධ වෙන මොනතරම් වැරදි සිදු වෙනවද කල්පනා කරලා බලන්න. මේක තේරුම් ගැනීමට අපහසු දෙයක් නෙවෙයිනේ. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දැක්ක මේ ළමයි පිරිසක් ගැරඬියෙකුට දඬු බුගුරු වලින් පහර දෙනවා. බුදුරජාණන් වහන්සේ මේක දැකලා උන්වහන්සේ එතෙන්ද වැඩලා. මේ ළමයින්ගෙන් ඇහුවා ළමයිනේ ඔයගොල්ලෝ මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ළමයි බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන මේ ස්වාමීනි අපේ ගැරන්ඩියා මරනවා. ඊට පස්සේ ඇහුවා ඇයි ඉතින් ඔය ගැරන්ඩියා මරන්නේ? මූ අපට දෂ්ට කරාවේ. මූ හිටියොත් අපට දෂ්ට කරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ළමයිනේ ඔය ගොල්ලන්ද කවුරු හරි ඔහොම දඬු මුගුරු වලින් පහර දෙනවට ඔයාලා කැමතිද? නෑ නෑ. අප කැමති නෑ. ඇයි කැමති නැත්තේ? අපට රීදෙනවනේ. දුක් වේදනා විඳින්න කැමති නැද්ද කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා. නෑ අපි කැමති නෑ. එහෙමනම් ඔය සතත් රීදෙනවට කැමති නෑ ළමයිනේ. දුක් විඳින්න කැමති නෑ. අපි ඌට ගහන එක හොඳ නෑනේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ළමයින්ට අත්ූපනායක ධර්මපරියාය වටහා දුන්නා. ඒ වෙලාවේ <clears throat> මේ ළමයින්ට නියම తত্ত্বය යථාර්ථය වටහා ගත්තා. වැට වටහා ගන්න පුළුවන් වුණා. ඒ වටහා ගත්ත ළමයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ආසන්න වෙලා සමීප වෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ඉදිරිපත් වුණා. උන්වහන්සේ ඉදිරියේ බණ ඇසීමට සූදානම්. අනේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ළමයින්ට ගැළපෙන විදිහට ළමයින්ට තේරුම් යන විදිහට ධර්මයේ කියා දුන්නා. බුදුරජාණන් වහන්සේලා ප්‍රකාශ කරනවා <clears throat> සුඛකාමානි භූතානි යෝදන් දේන විහිංසති අත්තනෝ සුඛමේ සානෝ පෙච්චසෝ නලබතේ සුඛං මේකේ තේරුම යම් කිසි කෙනෙක් තමන්ගේ සැපේ බලාපොරොත්තුෙන් අනුන්ට හිංසා පීඩා කරනවා නම් ඒ ඇත්ත ඔහු පරලොවදී ස්වර්ග මෝක්ෂ සම්පත් තබා මිනිස් සැපවත් ලබන්නේ නැහැ. තමන්ගේ සැප බලාපොරොත්තුෙන් අනුන්ට හිංසා පීඩා කරන එක්කෙනාට පරලෝ වශයෙන් ස්වර්ග මෝක්ෂ සම්පත් තබා මිනිස් සැපවත් ලබන්නේ නැහැ. කියන ඔන්න ඔය තේරුම මේකද. මේන් අදහස් කරේ තමන් ජීවත් වීම සඳහා ස්වකීය අමුදරුවන් පෝෂණය සඳහා ස්වකීය සැප සම්පත් සඳහා අනුන්ට හිංසා පීඩා කිරීම, අන්සතු දේ කඩා වඩා ගැනීම, වැරදි කාම සේවනය කරන අය මෙලවදීම බොහෝ දුක්ඛම් කටළු වලට පත් වෙලා පරලෝක වශයෙන් අපාගත වෙන බවයි. මේවට ඕන තරම් නිදර්ශන මේ කාලේ අපේ සමාජයෙන් උනත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ විදිහට වදාලා සුඛකාමානි භූතානි යෝදන් දේන නහින්තති අත්තනෝ සුඛමේතානෝ පෙච්චසෝ ලබතේ සුඛං යම් කිසි කෙනෙක් කරුණා මෛත්‍රිය ආදී ගුණයන්ගෙන් යුක්තව මෙහෙම හිතනවා මා සැප විඳීමට කැමැති දුක් විඳීමට අකමැති ලෝකේ අනිත් අයත් මා වගේම සැපයට කැමතියි. දුක් විඳීමට අකමැතියි. මේ විදිහට කල්පනා කළා අනුන්ට හිංසා පීඩා කරදර නොකර ජීවත් වෙනවා. ඒ ඇත්තෝ දෙව්ම නිස්සප කෙලවර නිවන් සුවය පසක් කරනවා පින්නතුනි. ඒ වගේම පින්නතුනි මේ වේලුද්වාර සූත්‍රයේ ඇතුළත් අත්ූපනායක ධර්මපර්යායෙන් දක්වලා තිබෙන්නේ කය වචන දෙකේ පිරිසිදු බවයි. සිතෙන් සිදුවෙන අකුසල් ගැන මේකේ කිසිවක් සඳහන් වන්නේ නැහැ. බුදුබණේ වෙනත් තැන්වල සිතේ පිරිසුදු බව ගැන විශේෂයෙන් සඳහන් වෙනවා. චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛා වහං සිත দমনය කිරීම හොඳයි. দমনය කළ සිත සැපගෙන දෙයි. ඒ තමයි ඒක තේරුම. සමාජයට වැඩිපුර බලපාන්නේ මිනිසාගේ කායික වාචසික ක්‍රියාව. කය වචනය දෙකේ හික්මීම සීලයයි. සිල්වතා බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන පහදිනවා. ගුණය දැනගෙන ගුණය අවබෝධ කරගෙන තමයි පහදින්නේ. ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි ඒ විදිහටම පහදිනවා. ඒ පැහැදීම තමයි ශ්‍රද්ධාව කියන්නේ පින්නොත්. රත්නත්‍රයේ කියන්නේ පැහැදීමට කියන ශ්‍රද්ධාව කියලා. සමහර මේ ශ්‍රද්ධාවට භක්තිය කියලා කියනවා. ඒක එහෙම වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවත් භක්තියත් කියන මේ එකක් නෙවෙයි දෙකක් මේක. ශ්‍රද්ධාව වෙනයි භක්තිය වෙනයි. ගෞරව සම්ප්‍රයුක්ත භයක් සමගයි භක්තිය ඇතිවන්නේ. නමුත් තෙරුවනේ ಗುಣ දැන පැහැදීමයි ශ්‍රද්ධාව කියන්නේ. මේ ශ්‍රද්ධාව ප්‍රඥාව නිසා තමයි උපවැටෙන්නේ. ප්‍රඥාවෙන් උපවැටෙනවා. තෙරුවන් විශේෂෙහි තත්වාකාරයෙන් ಗುಣ දැන පැහැදීමෙන් ඇතිවන්නේ අචල ශ්‍රද්ධාව. වෙනස් නොවන නොසෙල්වන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව ආර්ය ශ්‍රාවකයන් තුල ඇතිවන්නේ. ප්‍රත්‍යඥ පුජ්‍යලයන් තුල ඇතිවන්නේ චල ශ්‍රද්ධාව. චල ශ්‍රද්ධාව. ඒක සෙලවෙන සුළුයි. ස්ථිර නෑ. අස්තිරයි. ඒ ශ්‍රද්ධාව යම් යම් හේතුන් නිසා වෙනස් වෙන්න පුළුවන්. මේ කාලේ අපේ රටේ එහෙම දේවල් ඕන තරම් සිද්ධ වෙනවා. සමහරු ආවාහ විවාහ ලාභ ප්‍රයෝජන ආදී නොඑක් තාන්නමාන ඕවා නිසා ආගම වෙනස් කරනවා. අචල ශ්‍රද්ධාව නැති නිසා හරියට මඩේ හිට වූ ඉන්නක් වගේ ඒ මේ අතට වැරෙනවා. අචල ශ්‍රද්ධාව ඇති වුණොත් ජීවිතේ ගියත් ආගම මාරු කරන්නේ තමන් ඉස්තරව ඍජුව ඒ ඒ අරමුණේ සිටනවා ඒ ආගම පිළිගන්නේ ඒ විදිහටම සිටනවා ශ්‍රද්ධාව කියන්නේ සිතේ ඇතිවෙන එක්තරා ගතියක් වෙනුතුනි. මේ විදිහට සිතේ ඇතිවෙන ගති තියෙනවා 52ක්. ඒවා තමයි ඔය චෛතසික කියලා කියන්නේ. ශ්‍රද්ධාවත් එක චෛතසිකයක්. පින් සිතක් පහළ වුණාම ඒ පසුබස්වන චිත්ත ගති වගේක් ඉදිරිපත් වෙනවා. ලෝභ, දේශ, මෝහ, නීවරණ ආදි වශයෙන්. ඒ නම් වලින් ප්‍රකට ඒවට තව නමක් පාවිච්චි කරන ක්ලේශ කියලා කියනවා. සිතේ පහළ වෙන නින්දිත පහත් කැත සිතුවිලි තමයි කෙලෙස් කියන්නේ. පින්සිත ඒවාට යට නොවි ඉදිරියට පවත්වාගෙන යාම කරන්නේ ශ්‍රද්ධාවයි. සිතේ ප්‍රසන්න භාවය ඇතිවන්නේ ශ්‍රද්ධාව නිසා. සිත කෙලෙසුන් නිසා කැළඹිලා අපිරිසුදු වෙලා තමයි තියෙන්නේ. ඒ කැළඹිලි ගතිය, අපිරිසුදුකම නැති කිරීමේ ශක්තිය ශ්‍රද්ධාව තුළ පවතිනවා. සද්ධාති තථාගතස්ස බෝධි තථාගතයන් වහන්සේගේ බෝධිය විශ්වාස කිරීම ශ්‍රද්ධාවයි. එතන බෝධිය කියලා කියන්නේ බෝධි උච්චති චතුසු මග්ගේසු ඥානං. බෝධිය කියලා කියන්නේ වෙනම කොට නෙවෙයි. උන්වහන්සේ අවබෝධ කොට වදාළ සතරවැදෑරුම් මාර්ග ඥානය. ඒ කියන්නේ බුද්ධත්වයට. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගත් කිසිවෙක් කවදාවත් වැරදි කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හරියාකාර පැහැදිච්ච කෙනෙක් කවදාවත් වැරදි කරන්නේ නැහැ. දහම් ගුණ, සග ගුණ ගැන පැහැදුන උතුමන් වරදෙහි බැඳෙන්නේ නැහැ කවදාවත්. මේදී අමතක නොකළ යුතු තවත් එක් කරුණක් තියෙනවා. මේ කාරණේ අපි විශේෂයෙන් සිහියට ගන්න ඕනේ. වෙනත් මේ ශ්‍රද්ධාව බොහෝම හොඳ එකක්. ශ්‍රද්ධාව දියුණු කිරීමෙන් ශ්‍රද්ධාව දියුණු කිරීමෙන් සමහර විට අනිෂ්ට ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් බවක් පේනවා. මොකද මේ තනිකර ශ්‍රද්ධාව පමණක් ඇති වුණොත් අනිෂ්ට ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ප්‍රඥාවත් සමගයි මේ ප්‍රඥාවත් සමගයි ශ්‍රද්ධාව දියුණු කළ යුත්තේ. ප්‍රඥාව නැතුව ශ්‍රද්ධාව පමණක් දියුණු කරන්න ගියොත් නොඑක අනිෂ්ට ඵල අත්පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රද්ධා ප්‍රඥා දෙක එක සමානව නොයාමේ යහපතට වඩා අයහපතක් වන්නට පිළිවන්කම තියෙනවා. ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාව නිසා දකින දකින හැම දෙයකම පැහැදිලා මෝඩකම් කරනවා. ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාව නිසා පුළුවන් තරම් කපටිකම් කරන කෛරාටිකෙක් වෙනවා. සමහර විට තෙරුවන් වැඳීම, මල් පහන් පිදීම, බණ ඇසීම, පන්සල් යාම ආදිත් අනවශ්‍ය දේවල් හැටියට කල්පනා කරනවා. මොකද ප්‍රඥාවක් නැහැ. ශ්‍රද්ධාවක් නැහැ. ඒ නිසා. ඒ නිසා පින්නතුනි මෙතනදී බුද්ධ ආගමේ උගන්වන මේ සාර ධර්මය අපි නිතර මෙනෙහි කරන්න ඕනේ. මේ ඉන්ද්‍රිය ධර්මයන් සමතාවයෙන් පවත්වා ගන්න ඕනේ. ඔක්කොම සමතාවයෙන් පවතින්න ඕනේ. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය පහේ සමභාවයක් ඇති කරගන්න ඕනේ. එතකොට තමයි බුදු සමයේ පරම නිස්ඨාවන නිවන් සුවය පසක් කරගත හැකි. එතකොට වෙනතුනේ අපි මේ වෙසක් සමය උදා වෙන අවස්ථාවේ මේ අද මේ ධර්ම කතාව ධර්ම දේශනා පවත්වන්නේ විශේෂයෙන් මේ කාලේ අපි දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන බෞද්ධයන් වශයෙන් පමණක් නෙවෙයි ශිෂ්ට සම්පන්න මිනිසුන් හැටියට. ඒ කියන්නේ අපි දැන් මේ කාලේ අපේ සමාජය දිහා බලනකොට ඊටාම සෝචනීය සිද්ධි නිතර නිතර නිතර නිතර නිතර නිතර අපට අහන්න ලැබෙනවා. ඉතින් අපි දැන් කල්පනා කරන්න ඕනේ. ඇයි මේ අපට මේ தත්ත්වය මේ ධර්මද්වීපේ වාසය කරන අපට මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ? මේ ගැන අපි විශේෂයෙන් කල්පනා කරන්න වෙලා තියෙනවා මේ කාලේ. අපි අමතක නොකළේ සිද්ධියක් වෙනවා. ඉදිරියේ එතන බුද්ධ ජයන්ති නැත්තම් බුදු මගුල අරමුණු කරගෙන දැන් මේ කාලේ අපි අභිනව ජීවිතයක් ආරම්භ කිරීමට අපි අදිෂ්ඨාන කරගත යුතු කාලයක් මේක. මොකද අපි අවංකව අපි පිළිගන්න ඕනේ මේ ලංකාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට අයිති භූමි භාගයක්. මේ පොළොවේ සම්පූර්ණ අයිතිය බුදුරජාණන් වහන්සේට උන්වහන්සේට හත්අට වාරයක් මේ ලංකා භූමි පූජා වෙලා තියෙනවා. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සමාදන් වෙන අය. බුදුරජාණන් වහන්සේ පිහිට කරගන්නවා. ආ එතකොට උන්වහන්සේ ගමන් කරපු මාර්ගයේ අපි ගමන් කරන්න උත්සාහ කරනවා කියන සත්‍යයක් මේකේ තියෙනවා. එහෙමනම් අපි දැන් හිතන්න ඕනේ බෞද්ධයන් වශයෙන් අපි වෙන වෙනම කල්පනා කරනවා නම් අපි හිතන්න ඕනේ මම බෞද්ධයෙක් කියලා ප්‍රසිද්ධිය කියන නිසා මම බෞද්ධයෙක් වශයෙන් කියන නිසා මම බෞද්ධයෙකු හැටියට මම නොකඩවා රකින ಗುಣධර්ම කීයක් මාගාව තියෙනවද එහෙම නැත්නම් මම මිනිස්සෙක් කියලා පෙනී සිටින නිසා ඕනෑම ආගමක මනුෂ්‍ය ධර්ම වලින් කීයක් මම නොකඩවා ආරක්ෂා කරනවද මනුෂ්‍ය ධර්ම කීයක් මා ළඟ තියෙනවද? මේ ප්‍රශ්නේ තමන් තමන්ගෙන්මයි අහන්න ඕනේ. තව කෙනෙක්ගෙන් නෙවෙයි. එහෙම කල්පනා කරලා බලන්න ඕනේ. එහෙම අපි කල්පනා කරන මේ ප්‍රශ්නේ තමන් තමන්ගෙන් අහනකොට තමන්ට ලැබෙන උත්තරේ බිඳුව නම් අතෝතෙන් අපි කනගාටු වෙන්න ඕනේ. කනගාටු වෙන්න ඕනේ. මම මිනිසෙක් කියලා පෙනී ඉන්නවා. මම බෞද්ධයෙක් කියලාම පෙනී ඉන්නවා. මිනිසියෙකුගේ මනුෂ්‍යත්වයේ දැකීමට මම කරන ಗುಣධර්ම මොනවද? මා ළඟ තියෙන සාර ධර්ම මොනවද? බෞද්ධකම ආරක්ෂා වීමට මා පුරන ಗುಣධර්ම මොනවද? තාත්තා කෙනෙක් පියෙක් හැටියට කල්පනා කරනවා. පියෙක් හැටියට ඒ පිතෘත්වයේ මාතෘත්වයේ ගෞරවය ආරක්ෂා වෙන විදිහේ ප්‍රතිපත්ති කීයක් මාගාව තියෙනවද? ಗುಣධර්ම කීයක් මාගාව තියෙනවද? කියලා අපි තමන් තමන්ගෙන් ප්‍රශ්න කිරීමට සුදුසු අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහෙම කල්පනා කරමින් අපේ ජීවිත සාර්ථක කරගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ පොළොව ඔරොත්තු දෙන්නේ. එහෙම නැත්නම් බලන්න පසුගිය කාලේ අපට ඇතිවෙච්ච විඤ්ඤාහි විපත්තිය දිනපතාම අපට අහන්න ලැබෙන ප්‍රවෘත්ති විනාශය, මිනිස්සු ඝාතන, මිනිස්සු හදේපල හානි මේවා කොච්චර දුරට ඇති වෙනවද? ඒක නිසා පින්නොතනි අපි බොහෝම කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කළ යුතු කාරණයක් කාලයක් මේ ඇවිල්ලා. අද මා මෙච්චර වෙලාවක් විස්තර කළේ වේලුද්වාර සූත්‍රාන්ත ධර්මයට ධර්මයයි. පස්කම්සුව විඳින ගිහියෙකුට මුළුමනින්ම දහමට කප කළ හැකි ජීවිතයක් ගෙවීමට අමාරු නිසා ඔහුට ඉතා පහසුවෙන් පිළිපැදිය හැකි චාරිත්‍ර සීල කීපයක් මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළේ. ඒවා කවුරුත් දන්නා මංගල පරාභව වසල සිගාලෝ ආදී සූත්‍රයන්හි ඇතුළත් චාරිත්‍ර වාරිත්‍ර වලටත් වඩා සරල ලිහිල් පිළිපැදීමට පහසු කාහටත් පොදු ධමයක් මේක පින්වත්නි. ඒක නිසා මේ ධර්මයේ තම තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. යුක්තිය අයුක්තිය සලකා බැලීමෙන් පසුව ශිෂ්ට මිනිසයා මේ කරුණු ජීවිතයට සම්බන්ධ කරගන්නවා. බණ අසන හැමදෙනාමත් මේ අකුසලයන් තමන්ගේ ජීවිතයෙන් ඉවත් කරලා නැත්නම් මේ අකුසලයන්ගෙන් වෙන් වෙලා තෙරුවන් ගුණ දැන තුනුරුවන් සරණ ගොහින් ශ්‍රද්ධාව ප්‍රඥාව ආදී ඉන්ද්‍රියන් වැඩි දියුණු කරගෙන මෙලව දියුණුවත් පරලොව දියුණුවත් සලසා ගැනීමට උත්සාහ කරන්න ඕනේ. ඒක නිසා මේ වෙසක් සතිය තුල සෑම දිනාටම ඉතා ප්‍රයෝජනවත් ධර්ම දේශනා මාලාවක් ඉදිරියේදී පැවැත්වීමට විධිවිධානය යෙදিলা තියෙන ගුවන් විදුලි සංස්ථාව මගින් මේ කාලය තුල ඊටාම හොඳින් වනහලා මේ ඒ ධර්ම දහම් කරුණු ඊටාම හොඳින් මතකේ රඳවගෙන ඒව තම තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගෙන තම තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න ඕනේ. මේ ජීවිත සාර්ථක කරගත්තම මේ ළඟ ජීවිතයත් සාර්ථක වෙනවා මෙලවත් පරලොවත් සාර්ථක කරගත්ත කෙනෙකුටයි කෙලවරදී ලෝකෝත්තර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණ සම්පත්තිය සලසා ගැනීමට පුළුවන් වෙන්නේ. ඒක නිසා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ හැම කෙනෙක්ම ලබා ගත්තා වූ ප්‍රයෝජනේ ආනිසංස බලයෙන් සෑම දිනාටම මේ පුණ්‍ය හේතුවෙන් සියලු බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවිසනසේ පැමිණවදාළ ශාන්ති ලක්ෂණ අමා මහ නිවන් සැප සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන සෑම දෙනාම. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්මස්ත්‍රවණේ කිරීමෙන් ලබාගත්තා වූ කුසල බලයෙන් උතුම් වූ නිවන් සප ලැබේවා සිතා පින් අනුමෝදන් විය යුතුයි Thank you. ධර්මානුශාසනා පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ පිළියන්දල සුවාරපොළ බුද්ධාලෝක මහා විහාරය කැප්පෙටිපොළ ශ්‍රී සුබද්‍රාරාමයේ යන උභය විහාරාධිපති සියම් මහනිකායේ ඌව පාර්ශවයේ අනුනායක රාජකීය පඬිත මහෝපාද්‍යය ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය අඹේවල පඤ්ඤාසාර නායක මාහිම්පාණන් වහන්සේ the